දානංච ධම්මචරියාච කුසලස්ස උපසම්පදා වාසනාවන්ත පින්වත්නි මේ මොහොතේ අප විසින් සොයා සපයා ගත්තා වූ පුද්ගලික ධනය ව්‍යපෑදම් කරලා ලෝභය අලෝභය බවට පත් කරලා ඒ වස්තුව දානමය පූජනීය වස්තුවක් වශයෙන් සකස් කරලා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අභිමුඛයේ සම්බුද්ධ පූජාවක් කොට පූජා කරලා ඒ ඉතුරු වෙච්ච ඉඳුල් කොටස ආර්යමා සංඝරත්නයට භික්ෂා දානයක් කොට පූජා කරලා මේ වෙනකොටත් සසර නිමා කරගන්න අවශ්‍ය කුසලානිසංස දායක පුණ්‍ය කර්ම ඉෂ්ට සිද්ධ කරලා අමාරයි මේ කුසල කර්මය මේ කුසල කර්මය නිර්මාණය කිරීමට අපි ගොඩාක් වේසමාන්සි වෙලා මේ වෙනකොට වැඩ කරලා තිබුණත් පුංචි කාරණාවක් තියෙනවා පින්වතුනි අපට අවබෝධ නොවෙච්ච සසරේ අපි දන් දීලා නැද්ද සසරේ ධම්මචර්යාවේ ඇසිරිලා නැද්ද දාන පාරමිතාව පුරලා නැද්ද කියලා බැලුවාම අද මේ මිනිසත් භවයේ ඉන්න සියලෝම දෙනා සංසාරයේ ගොඩාක් පින් කරපු කට්ටිය. සසරේ ගොඩාක් කුසල් කරපු කට්ටිය. නමුත් අපට තාම බැරි වුණා අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න. අඩුම තරමින් සෝවාන් ඵලයටවත් එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් අපි තාම පංචකාමයන් පිනවන ක්‍රමවේදය නවත්තලා නැහැ පින්වතුනි. එහෙනම් අද මේ පින්වතුන් මේ දීප දාණය තුලින් මොනවද දන් දුන්නේ කියලා බලනකොට මේ පින්වතුන් දන් දුන්නේ නැහැ. දාණය දෙන ගමන් සිල් ගත්තා. එහෙනම් දානයක් පූජා කරනකොට ඒ දානය තුලින් සංඝයාට මොනවද ලැබෙන්නේ? ආයුෂයේ වන්නේ සැපේ බලයේ ප්‍රඥාව ලැබෙනවා. සබ්බේ සත්තා ආහාර අට්ටිකා මේ ලෝකේ සෑම සත්වයක්ම ආහාරය මුල් කරගෙන ජීවත් වෙයි. එහෙනම් සංඝයාට අපවත් වෙන්න නොදී රාතන් වහන්සේලාට පිරිනුවම් පාණ්ඩ නොදී යම්කිසි කෙනෙක් දානයක් පූජා කරනවා නම් ඒ දානය තුලින් ආයුෂය පූජා කරනවා ජීව දානයක් පූජා කරනවා <clears throat> එහෙනම් මේ පින්වතුන් මේ දානය පූජා කරලා අපි හැමෝටම ආයුෂය පූජා කළා අපට ජීවත් වීමේ අවස්ථාව පූජා කළා පාණාතිපාතා වේරමණී කියන සිකාපදේ සමාදි වුණා දුන්නොත් දාණය නොදුන්න දේ ගත්තොත් අදින්නා දාණය. එහෙනම් මේ දාණය Tamange කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් මනාකොට සැකසුරුවම් කරගෙන අවශ්‍ය දේ අවශ්‍ය තරම් පිළියෙල කරගෙන ශ්‍රද්ධාවෙන් පූජා කළා කැමැත්තෙන් අත්තරිය නිසා දානයන් කොට පූජා කරපු නිසා අදින්නා දානා වේරමණී සික්ඛාපදයේ සමාදි වුණා ඒ විතරක් නෙමෙයි මේ දාණය පූජා කරනකොට මේ පින්වතුන්ට තිබුණා මේ දාණය ඉතුරු කරගන්න මේ දාණය නොදී මේවා ගෙවල් වල තියාගන්න තිබුණා. එහෙම වුණොත් මේ ව්‍යංජන වල තියෙන ලුණු හැඹුල් රස වලට රසකාමයේ විඳින්න තිබුණා. මේ ව්‍යංජන වල තියෙන සුවඳට සුවඳකාමයේ විඳින්න තිබුණා ස්පර්ශකාමයේ විඳින්න තිබුණා මේක ඉතුරු කරගත්තා වූ කියන ලෝභකාමයේ විඳින්න තිබුණා එහෙනම් අසකන දිවනාසය සමසිත පිනවන දික්ටිකාම ශ්‍රෝතකාම ජීවාකාම පොට්ටබ්බකාම කියන මේ කාම වර්ග පාක්ම මේ දානයේ අන්තර්ගතයි දැක්කාම ලස්සනයි ඒ නිසා දික්ටිකාම කියලා කියනවා මේ පපඩම් අරම පොඩි කරනකොට බලලෙක්ගේ මෙටියනම් යට කෙල හලනවා බල්ලෙකුට කෙල වැක්කිරෙනවා ඒ කියන්නේ මේ shabdයේ තුල කාමයක් තියෙනවා පින්වතුනි සුවඳ තුල කාමයක් තියෙනවා ගන්ධ කාමය රස තුලින් තියෙනවා රසකාමය ස්පර්ශය තුලින් අම්බෙනවා ස්පර්ශකාමය එහෙනම් පංචකාමයන් පිනවන්න පුළුවන්කම තියෙද්දී මේ දාණය සංගසතු කොට පූජා කරලා මේ කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදයේ සමාදි වුණා මේ පංචකාමයන්ගේ එකක්වත් මේ පින්වතුන් විඳින්න සෝදානම් වුණ පූජා කරලා නිමා කළා ඒ විතරක් නෙමෙයි මේක දානයක් නම් මේ පින්වතුන් පූජා කරන්නේ මේ දානය තුල යථාර්ථය දැක්කා අපි කෑවොත් මේක බත් ටිකක් පොඩි ටිකක් විතරයි එහෙනම් තථාගතයන් වහන්සේ අභිමුඛයේ මේක තැම්පත් කළාම මේක බත්ත්‍යංජන කියන්නේ මේක සම්මා සම්බුද්ධ පූජාව එහෙනම් මේ බත්ත්‍යංජන බුද්ධ පූජාව බවට පත් වුණා ඒ බත්ත්‍යංජන ටික පාත්‍රයට දැම්මාම සංඝසතු භික්ෂා දාණය වුණා එහෙනම් බුද්ධ පූජාව වුණා භික්ෂා දාණය වුණා මං කෑ කෑවොත් මේක බත් පාර්සලයක්. එහෙනම් බත් දෙකක් වශයෙන් පත් කරනවද? බුද්ධ පූජා වශයෙන් පත් කරනවද? භික්ෂා දානයක් වශයෙන් පත් කරනවද කියලා මේක තුළ තියෙන වඩාත්ම ආනිසංසදායක දේ තමයි තථාගතයන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝයාට සංඝසතුකට පූජා කරලා මේ උදිවියන්ජනවල අයිතිය අත්තරින එක. එහෙනම් මේ පින්වතුන් මේ සියලෝම දේවල් කැමැත්තෙන් අත්හැරියා. මේ බත් කියන්නේ මොනවද? ව්‍යංජන පළතුරු කැවිලි කියන්නේ මොනවද? පටවි භූතය පින්වත්නි ඝන ස්වභාවයක් පවතිනවා තෙතමනයක් පවතිනවා ද්‍රව ස්වභාවයක් පවතිනවා සුවඳ හමනවා වායෝ ස්වභාවයක් පවතිනවා උණුසුමක් පවතිනවා තේජෝ ස්වභාවයක් පවතිනවා එහෙනම් මේ ලෝකේ සතරමා භූත විතරයි පවතින්නේ මේ සතරමා භූත තමයි নানা ප්‍රකාර නාම රූප බවට පත් වෙලා තියෙන්නේ එහෙනම් මා පොළවේ පස් තමයි ගොයම් බවට පත් වෙලා වී බවට පත් වෙලා අද පාත්‍රයේ දානේ බවට පත් උනේ මා පොළවේ පස් ගස් තමයි ගස් ලැබු ගා වෙලා අද ගස් ලැබු පළතුරක් වශයෙන් පත් වෙලා තියෙන්නේ. මා පොළවේ පස් තමයි පින්වතනේ කුරක්කම් වෙලා ඒවා විවිධාකාර කැවිලි බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් මේ මා පොළවේ තියෙන සතර මා භූත විවිධාකාර ඔදි ව්‍යංජන බත් වශයෙන් පත් වෙලා ඒවා කැවිලි පෙවිලි පළතුරු වශයෙන් පත් වෙලා ඒ සතර මා භූත පිරිකර වශයෙන් උත්පත් වුණා. මේ පරම සත්‍ය දැනගත්තාම අපට මේ ව්‍යංජනවල වටිනා ව්‍යංජනයක් තියනවාද කිසිම දෙයක් නැහැ. ඇයි පරිප්පු ව්‍යංජනේ, කජු ව්‍යංජනේ, පොළොස් ව්‍යංජනේ කියලා බැලුවාම මේ හැම ව්‍යංජනයක්ම සතරමා භූතනම් වටිනාකමකින් තොරව, ලෝභ දේශ මොහයකින් තොරව අපට මේක අත්හරින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ පින්වත්තුන් මේ සෑම දානමය වස්තුවක්ම සතරමා භූත කියලා දැනගෙන ඒවා පූජා කරලා පරම සත්‍යයට සමවැදිලා පූජා කිරීම තුළින් මුසාවාදා වේරමණී සික්ඛාපදයේ සමාදි වුණා. එහෙනම් බලන්න පින්වත්නි දානයක් දෙනකොට අපි හිතාගෙන ඉන්නවා දාන පාරමිතාව පුරනවායි කියලා නෑ පින්වතුනි දාන පාරමිතාව පුරන ගමන් එයා නොදැනුවත් කමින්ම සීල පාරමිතාවත් ඒකත් එක්කම පුරනවා ඒ වගේම තමයි මේ දාණය පූජා කරනකොට මේ සුවඳෙන් අපිට මත් වෙන්න පුළුවන්කම තිබුණා අලංකාරයෙන් මත් වෙන්න පුළුවන්කම තිබුණා ලුණු හැඹුල් වලින් අපිට මත් වෙන්න පුළුවන්කම තිබුණා ලෝභයෙන් මත් වෙන්න පුළුවන්කම තිබුණා ඒත් මේ පින්වතුන් මේ සියලුම දානමය පූජනීය වස්තු ආර්ය මා සංඝරත්නයට පූජා කරලා මේ මත්ෙන්න තිබිච්ච පංචකාම අවස්ථා පයෙම නිදාස් වෙලා මජ්ජපමා දට්ටානා වේරමණී සික්ඛාපදයේ සමාදි වුණා. සුරාව විතරයි අපිට තියෙන්නේ මත්ෙන්න කියලා අපි හිතාගෙන ඉන්නවා පින්වතුනි. ගොඩාක් ලස්සන දේවල් දැක්කාම අපි මත් වෙලා ලෝකෙම අමතක වෙලා බලාගෙන ඉන්නේ නැද්ද දියලිදියා බලනකොට අපි දන්නේ නැහැ පැය දෙකක් වුණා ගිහිල්ලා හොඳ මීරි කටාඬකින් සින්දුවක් ඇහෙනකොට බත පිච්චෙනවා හොද්ද පිච්චෙනවා මිනිස්සු බඩමුට්ටු වරකම් කරගෙන යනවා ඒත් ඒක ආගෙන ඉන්නේ නැද්ද ශ්‍රවණකාමෙන් මත් වෙන්න පුළුවන් පින්වතුනි රස දැනෙනකොට අම්මා තාත්තා අමතක වෙනවා දූ දරුවා අමතක වෙනවා හොඳට කාලා බීලා තවත් ඇතිලියසෙන් පිඟානකට දාලා අංගලක් තියෙනවා රැට ගන්න. ඇයි මේ රස නිසා අපට මේක අත්හරින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් රසකාමය, ශ්‍රවණකාමය, දික්ටිකාමය, ස්පර්ශකාමය කියන පංචකාමයේම මේ ආරේ තිබුණා. ඒ පංචකාමයන් තුළින් පංච ආකාරයට මත් වෙන්න පුළුවන්කමකුත් තිබුණා. මේ පින්වතුන් මේ මත් අවස්ථා හැම එකක්ම ප්‍රතික්ෂේප කරලා සම්මා දිට්ඨියේ පීඨලා සීලයෙන් යුක්තව මේ සියලෝම දානමය පූජනීය වස්තු පූජා කරලා සුරාමේරේ මජ්ජපමා දට්ටානා සික්ඛාපදයේ සමාදි වුණා. එහෙනම් කල්පනා කරලා බලන්න පින්වත්නි අපි දානයක් දෙනකොට දාන පාරමිතාව පිරුවා සීල පාරමිතාවත් පිරුවා මොනවද අපිට කරන්න තින්නේ භාවනා පාරමිතාව එහෙනම් භාවනා කෙරුවේ නැද්ද කියලා බලනකොට අපේ ප්‍රඥාවට ගෝචර වෙනවා මේ පින්වතුන් මේ පැය ගාණක් තිස්සේ භාවනාවේ නිරත වෙලා තියෙනවා මොනවද භාවනාවේ අරමුණ සංඝසතු භික්ෂා දාණය මනාකොට සකසුරුවම් කරලා පූජා කරලා ඉවර කරන්න ඕනේ කියන අරමුණට සියලුම දෙනා සිත පීඨවලා ඒ අරමුණේ රැඳිලා කැවිලි හදනවා පෙවිලි හදනවා පළතුරු හදනවා ආදානේ හදනවා, ඔදි හදනවා, එහෙනම් දෝහණය කරන්න පැන් නිෂ්පාදනය කරනවා. එහෙනම් මේ සියලුම වැඩ රාජකාරි වලින් මේ පිංගතුන් සිය පැවතුවා. බත්යන්ජන බෙදනකොට කිසිම කෙනෙක් පාත්‍රයේ තියේදී පැත්තකට බෙදුවේ නැහැ. මේසේ මතට කිසිම දෙයක් දාලා ගියේ නැහැ. එහෙනම් මේ පිංගතුන් ඇඳට ඒක බොහොම පරිස්සමෙන් අරගෙන පාත්‍රය ඇතුළට ඇඳ අරගෙන ගින් ඒ ඇඳ නවනකොට ඒක තමන්ගේ අයිතියෙන් අත්හැරිලා සංඝසතු භික්ෂා කරලා දානයක් කොට පාත්‍රයට වැටෙනවා. එහෙනම් තමන්ගේ අයිති අත්තරිනවා. තමන්ගේ අයිති අත්තරිනවායි කියලා බෙද බෙදා යනකොට අත්තරීමේ පාරමිතාවත් එක්ක මේක 100න් බෙදනකොට සතර සටිපට්ඨානේ චිත්තානුපස්සනාව කියන භාවනාවත් එක්ක තමයි සිදු වෙලා තියෙන්නේ. දාන සීල භාවනා කියන පාරමිතා තුනම මේ අවස්ථාව වෙනකොට අපි පුරලා ඉවරයි පින්වත්නි. එහෙනම් මේ වගේ උත්තරීතර අවස්ථාවක දානයේ තවත් ගැඹුරු අවස්ථාවක් අපට තේරුම් ගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ පාරමිතාව සම්පූර්ණ කරගන්න ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන්න. ඒක තමයි දානංච ධම්මචරියාච කුසලස්ස උපසම්පදා. දානයක් යම්කිසි කෙනෙක් ප්‍රඥාවෙන් දෙනවා නම් සීලය ඒක තුලින් ප්‍රගුණ කරනවා නම් සමාධිය වඩනවා නම් භාවනානුයෝගීව චිත්තානුපස්සනාව වඩනවා නම් එයා මේ සෑම තප්පරයක් ගානේ ධම්මචර්යාවේ යෙදෙනවා ධර්මය කියන්නේ කුමක්ද උපාලි ධර්මය කියලා කියන්නේ යම් කිසි දෙයක් ප්‍රත්‍යක්ෂ කරලා ඒ ප්‍රත්‍යක්ෂ කරපු දේ තුළින් නිවීමක් ඇති වෙලා ඒ නිවීම ඇති වෙච්ච දේ යම්කිසි කෙනෙකුට දේශනා කෙරුවාම ඒ දේශනා කරපු දේ තුලින් යම්කිසි කෙනෙක් නිවීමක් ඇති කරගන්නවා නම් ඒ දේශනා කරපු දේ තමයි ධර්මය. විනය කියන්නේ මොනවද? යම්කිසි දෙයක් රැකලා යම්කිසි දෙයක් ක්‍රියාවෙන් කරලා ඒ තුලින් නිවීමක් ඇති වුණා නම් ඒ නිවීම ප්‍රත්‍යක්ෂ කළා නම් ඒක දේශනා කළා නම් ඒ විනය තමයි ඒ ධර්මය තමයි ඒ නිවීම ඇති කරන ගුණය තමයි විනය කියලා කියන්නේ පින්වතුනි. එහෙනම් විනය කියලා කියන්නේ නිවීමක් ඇති කරන ක්‍රියාවක්. ධර්මය කියලා කියන්නේ නිවීමක් ඇති කරන ශ්‍රවණයක්. එහෙනම් ඇයිම තුලින් ක්‍රියාව තුලින් නිවීම ඇති කරන එක ධර්මය නම් ධම්ම ධම්මචර්යාච කියලා කියන්නේ මොනවද? මේ කරපු පින්කම තමයි ධම්මචර්යාච. එහෙනම් මේ ඔදිව්‍යංජන ටික මේ මනාකොට සැකසුරුවම් කරලා ආර්ය මා සංඝයාට පූජා කරලා උන්වහන්සේලාට අවශ්‍ය වන්නේ සපේ බලය ප්‍රඥාව පූජා කළා. එහෙනම් මේ මොහොතේ ඉඳලා පවින්දා උදේ වෙනකම්ම උන්වහන්සේලා निराරව ඉඳගෙන කමඨාන් වඩනවා නම් මේ වස්සාන කාලය තුල භාවනා වඩනවා නම් ඒ භාවනාවට ශක්තිය කාගේද? මේ දානීය පූජා කරපු පින්වත් සතුන්ගේ. එහෙනම් මේ බත් ව්‍යංජන ටික මේ කයට ඇතුල් වෙලා ඕජාව බවටපත් වෙලා ඒකම ලේ බවටපත් වෙලා ඒ ලේ වලින් මස් ඇදිලා මස් මිදිලා තෙල් ඇදිලා තෙල් මිදිලා අස්ති ඇදිලා අස්ති මිදිලා ඇට මිදුළු වෙලා කායික ශක්තිය වශයෙන්පත් වෙනවා. මේ ශක්තියෙන් තමයි ලෝභ දේශ මොහ අලෝභ අධේශ අමෝහ බවටපත් කරන්නේ ගුණධර්ම වඩන්නේ භාවනාවේ චිත්තානුපස්සනාව වඩන්නේ එහෙනම් ආර්ය මා සංඝ රත්නයේට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න විදර්ශනාව වඩන්න අපි සියලුම සම්පට්ටික මේ දාණය තුලින් දුන්නා. මේක වෙස්වලාගෙන ගෙදරකට ආවා සමානයි. දාණය කියන නමින් බත් ව්‍යංජන නමින් අපි වෙස්වලලා දුන්නා. ආයුෂ වන්නේ සපේ බලය ප්‍රඥාව. එහෙනම් මේක තමයි කුසලස්ස උපසම්පදා කියන්නේ. කුසල් උත්පාදනය කරනවා. එහෙනම් නිකම්ම නිකම් ගල උඩට වපුරන්නේ හොඳට සීසාලා හොඳට මඩ කරලා හොඳට නියර බැඳලා තියෙන මඩ වගුරකටකින් වපුරනවා වාම පැලවෙලා එක එක ඇටයකට කරල් 100 200 වාගේ විශාල අස්වැන්නක් ලැබෙනවා එහෙනම් මේ පින්වතුන් දැනගෙන හිටියා මේ පුණ්‍යක් එතට වැපුරුවා නම් විශාල ආනිසංසදායක කුසලයක් අපට හම්බෙනවා මේ භවයේ ඒකාන්ත වශයෙන්ම නිවන් දකින්න පුළුවන් අපේ දරුවන්ගේ දරුවන්ටත් මේ කුසල් පරිසම් දීලා සතර වර්ගයා නිවන් දකින්න පුළුවන් මේ පුණ්‍යක් එක්තන් අනුත්තරං සරණං කියන තථාගතයන් වහන්සේගේ කෙත්වල වැපරුව එනම් භාග්‍යතුන් වහන්සේගේ කෙතක් තිබුණා සම්බුද්ධ පූජාවක් කොට මේ දාණය ඒකෙතේ වැපරුවා උන්වහන්සේගේ ආර්යමා සංඝ කෙතක් තිබුණා ඒකෙතෙත් මේක භික්ෂා දානයක් කොට වැපරුවා එනම් මේ ශක්තිය ආයෝජනය කරගෙන අපි වඩන ಗುಣධර්මයක් වේනම් අපි කරන භාවනාවක් වේනම් අපි කරන ධර්ම සාකච්ඡාවක් වේනම් ඒ හැමදේටම ආයෝජනය වෙන්නේ මේ කැවිලි පෙවිලි වල බතියන්ජන වල ශක්තිය නම් මේ මේක සකසුරුවම් කරපු ආයෝජනය කරපු මේක නිර්මාණය කරන්න උදව් උපකාර කරපු සියලෝම දෙනාට මේ කුසල නිසංස පින්බලය වහාම අනුමෝදන් වෙනවා. කුසලස උපසම්පදා කියලා කියන්නේ දන් දීම තුළින් ඒ දාණය කරනකොටගෙන ඇතිවෙනා වූ චෛතසිකය කුසල් බවටපත් කිරීම, පින් බවටපත් කිරීම, ඒක නිවනට අදාළ කරවීම තමයි කුසලස්ස උපසම්පදා. එනම් මේ අලුත් ධර්මතාවය අපි ක්‍රියාවෙන් කළා, සිතවිලි වලින් කළා ඒත් පින්වතුනි අපට අවබෝධයක් නැහැ අපි මොනවද කළේ කියන එක. එහෙනම් මේ පින්වතුන් මේ දාණය සූදානම් කරනකොට මේක අපට අයිති නැහැ. මේක භික්ෂා දානයක්. මේක ස්වාමින් වහන්සේලාට පූජා කරන්න තියෙන එකක්. මේක ඉඹලා බලලා බෑ, කාලා බලලා බෑ, දිවගාලා බෑ කියලා මේ පින්වතුන් සංවර වෙනකොට ඒ සිතුවිලි හැම එකක්ම කුසල් බවට පත් වෙලා ඉවරයි. පූජා කළා ඉවර වෙනකොට පූජා කළා අයිතිය අත්තරුණා ලෝභය අලෝභය බවට පත් වුණා මාගේ කුසල් බලයට තිබිච්ච වස්තුව අන්සතු වුණා සාංගික දේපල වුණායි කියලා සන්තෝෂ වෙනකොට ඒ චේතනාවත් කුසලයක් බවට උත්පාදනය වුණා එහෙනම් මේ පින්වතුන් අපට දානමාන දීලා අපට නිවන් දකින්න උදව් කරනවා භාවනා කරන්න උදව් කරනවා අකාලේ මිය පරලෝකයෙන් අපි නිකම්ම නිකන් සසර යන්නේ නැතුව මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන කරගෙන පිරිනවම් පාන්න අපට ආයුෂය පූජා කළා මේ දාණය තුලින් අපට ජීව දානමේ පින්කමක් කළයි කියලා අපි මේ දානේ ආනිසංස මෙනෙහි කරනකොට ඒ සෑම සිතවිල්ලක්ම සෑම තරංගයක්ම මේ පින්වතුන්ගේ සතර පරම්පරාවට කුසල් වශයෙන් අනුමෝදන් වෙනවා එහෙනම් ස්වාමින් වහන්සේලා මෙවැනි පින්කම් වලදී දානමාන අරගෙන ඒක කායික ශක්තිය වශයෙන් කරගෙන විහාර මළුව අමදිනකොට බෝධි මළුව අමුදෙනකොට මේ සංඝාවාස වත ගිලම් කුටි වත විහාර වත සේනාසන වත වැඩිහිටි භික්ෂුව වත ආගන්තුක වත කියන මේ වත්වල යෙදෙනකොට තමන්ගේ ශක්තිය වැය වෙනවා පින්වතුනි ඒ සෑම චර්යාවක් තුළින්ම ක්‍රියාවක් තුළින්ම අපට කුසල් හම්බෙනවා පින් අනුමෝදන් වෙනවා. එහෙනම් කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ කුසල් උත්පාදනය කරගන්න. එහෙනම් අපි කුසල් උත්පාදනය වෙන බැංකුවකටකින් තැම්පත් කළා මාසෙන් මාසේ අපට පොලිය දෙන්න කියලා. මේ බැංකුව මා අමුතුම බැංකුවක්. සෙනෙන් සෙනෙන් මේකට පොලිය හම්බෙනවා. තප්පරෙන් තප්පරයට පොලිය හම්බෙනවා. විනාඩියක් විනාඩියක් ගානේ පොලිය හම්බෙනවා. પરම්පරා 70ක් ගියත් මේකේ පොලිය අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. දෛනිකව හම්බෙනවා. එහෙනම් මේ විදියට මේ පින්වතුන්ට පුළුවන්කම තිබුණා තමන්ගේ දානමය පින්කම කුසලයක් බවට පත් කරගන්න මේ ආයෝජනය නිවන පිණිස කරපු අවසාන ආයෝජනයක් බවට පත් කරන්න. එහෙනම් මේ පින්වතුන් මේ දානමය පින්කම කරන්නේ නැත්තේ යම්කිසි බලාපොරොත්තුවක් ඇතුව නේද? අසුවලා මියපරලව ගින් ඉන්නවා. අසුවලාට මේක යාපත් වෙන්න ඕනේ. අසුවලාට විභාගේ සමත් වෙන්න ඕනේ. වැඩිහිටි කිරියම්මා සනීප වෙන්න ඕනේ. ලෙඩ රෝග වලින් නිදා විලාසෙන්න ඕනේ කියලා අපට බලාපොරොත්තු තියනවා නම් පින්වතුනි මේ කුසලානිසංසදායක පින්කමෙන් වැඩක් නැහැ. ඒක බාණ්ඩ උවමාරුවක් බවට පත් වෙනවා. හේතුව අවුරුදු 10ක් විතර බේත් අරගෙන ප්‍රතිකාර අරගෙන ශල්‍යකර්මය කරලා ලක්ෂ 20ක් විතර වියදම් කරලා සනීප කරන්න තියෙන ලෙඩකට අපි බත් පාර්සලයක් දීලා ඒ පින් වලින් මේක සනීප වේවයි කියලා කියනවනම් අපි කරලා තියෙන ආයෝජනයක් නේද අපේ දේ සම්පූර්ණ කරගන්න අපට යමක් ලබා ගන්න අපි යමක් දෙනවා මිරිස් දීලා පොල් ගන්නවා පොල් දීලා පරිප්පු ගන්නවා බාණ්ඩෝ මාරුවක් වගේ බට්ටිකක් දීලා පින් ටික ගන්නවා දිවි ලෝකේ සැප සම්පත් ඉදින්න බට්ටික දීලා පින් ටික ටික ගන්නවා විභාගේ සමත් වෙන්න බත් ටික දීලා නිරෝගීකම ලබනවා පංචකාමයන් පිනවන සසර යන්න එහෙනම් මේ විදියට බලාපොරොත්තු ඇතුව දෙනවා නම් ඒක සත්පුරුෂ දානයක් නෙමෙයි අසත්පුරුෂ දානයක් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අපට ඇඳුම් හම්බෙලා තින්නේ අපේ කුසලයට මිනිසත් බව ලැබිලා තින්නේ කුසලයට අපි ලබාපු මිනිසත් භවයේ බෞද්ධකම ලැබිලා තින්නේ කුසලයට තථාගතයන් වහන්සේගේ ශාසනයක උප්පත්තිය ලැබුණේ කුසලයට පින්කම් කරගන්න කරන්න සිතවිලි පාළ වෙන්නේ කුසලයට ඒ පිංකම් කරන්න සංගයා වැඩ ඉන්නේ කුසලයට එහෙනම් මේ තරම් කුසලයක් එක්ක gedara ගින් බලනකොට ගෙයත් මගේ කුසලයන් රස්සාවත් මගේ කුසලයන් මට ලැබිච්ච අධ්‍යාපනය මගේ කුසලයන් මං ළඟ තියෙන මිල මුදල් මුතුමැණික් හැම දෙයක්ම කුසලයක් ඒකට හේතුව තමයි පින්වත්නි පෙර භවෙන් මැරෙනකොට මේ භවයේ මිනිසත් බව ලබලා කයක් ලබලා ඉපදෙන්න කලින් කලලයක් වශයෙන් තියෙනකොටම ඉපදෙන්නේ මොන වගේ රූපයක්ද? කාන්තා රූපයක්ද? පුරුෂ රූපයක්ද? මොනවද ඉගෙන ගන්නේ? මොන භාෂාවද කතා කරන්නේ? කොයි රටේද ඉපදෙන්නේ? කාලේ දීපේ දේශයේ කුලයේ මව මොනතරම් අම්බ කරනවද? අන්තිම මොත කවදද? පරමායිස කොච්චරද? මේ හැම දෙයක්ම තීරණය කරලා ඉවර කරයි. යම්කිසි කෙනෙක් ලබාපු මිනිසත් භවයේ 5000 කම්බ කරනවා නම් එයා මුළු ජීවිත කාලෙම 5001ක් කම්බ කරන්නේ එයා හරියටම 5000 මේ භවයේ අත්හරින්න ඕනේ. පරමායසේ මාස 3ක් නම් ඉපදිලා මාස 3න් එයා මරණයටපත් වෙන්න ඕනේ. තප්පරයක්වත් වැඩිපුර ඉන්න බෑ. එහෙනම් මේ ලැබිලා තියෙන හැම දෙයක්ම කර්මානුරූපී අපට ලැබිලා තියෙන කය, කයේ පාට අපට ලැබිලා තියෙන ප්‍රඥාව, අධ්‍යාපනය මේ මුතුමැණින් අපේ වස්තු හැම එකක්ම පින්වතුනි කර්මය කර්මානුරූපීව ලැබිච්ච දේ මේක වෙනස් කරන්න බෑ කිසිම කෙනෙකුට තථාගතයන් වහන්සේටවත් මේක වෙනස් කරන්න බැරිකොට අපි කවුද මේක වෙනස් කරන්න උත්සාහ කරන්න එහෙනම් අපට ලැබිච්ච වස්තුව අපට වෙනස් කරන්න බැරි නිසා අපි තවත් කෙනෙක් සතු කළා ඒ තමයි තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට සම්බුද්ධ පූජාවක් කොට අපේ වස්තුව සංගසතු කරලා අපි සන්තෝෂ වෙනවා. මගේ කර්මය මන් තවත් කෙනෙකුගේ කර්මය කරලා මන් නිදාස් වුණා. එහෙනම් දානය කියන්නේ මොනවද? අත්තරීම පිණිස දෙන එකක්, කර්මය ඉවර කරන්න දෙන එකක්. එහෙනම් ඉදන් අපට කරදරයි බැඳීමක් නිර්මාණය කරනවා නිතර නිතර වැට බඳ බඳ ඒක අලුත් වැඩියා කර කර මේකත් එක ඔට්ටු වෙනවා මේ නිසා මට නිවන් යන්න බෑ ඉඩම දන් දීලා බලන්න අත්හැරලා බලන්න මොනතරම් මානසික සුවයක් ලැබෙනවද කියලා භාර්යාව ස්වාමි පුරුෂයා අපට කරදරයක් ඇයි එයාට රෙදි යෝදලා දෙන්න ඕනේ බත් වේලා දෙන්න ඕනේ ජීවිත කාලේ මට අම්බ කරලා දෙන්න ඕනේ රෙදි අරන් දෙන්න ඕනේ ආරක්ෂාව සපයන්න ඕනේ Tamanට Tamanවත් නැතිකොට අනුන්ට පීඩ වෙන්නේ කොහමද පින්වතුනි බලන්න පුත්තා අමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විඤ්ඤති අත්තයි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං එහෙනම් Tamanට Tamanටවත් පීඩ වෙන්න බැරි නම් Tamanගේ මරණ මොහොත එක තප්පරයකින්වත් අඩු කරන්න වැඩි කරන්න Tamanට බැරි නම් මේ භවයේ වැළඳෙන්න තියෙන ලෙඩ රෝග වෙනස් කරන්න Tamanට බැරි නම් මේ කිසිම දෙයක් Tamanට ඉමි නැතිකොට මම කොහොමද කියන්නේ මට භාර්යාවක් ඇත ස්වාමි පුරුෂයෙක් ඇත දෙමව්පියෝ ඇත සේනා ශාසනයක් ඇත මට සප සම්පත් ඇත කියලා මම කියනවා නම් මේක 99ගේ ප්‍රකාශනයක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මේ ලෝකේ අපි ජීවත් වෙන සෑම තප්පරයක්ම කර්මයටයි අයිති කර්මය කැමැති මොන විදියටද ඒ විදියටයි අපට ඇඳෙන් බෙදන්නේ කර්මය දන්නවා මොන මොන කාලවල මොන මොන ව්‍යංජන මොන මොන ඇඳෙන් බෙදන්න ඕනේද කියලා අපිව ලස්සනට මේ සංසාරේ අරගෙන යනවා අපි මොනවද මේ ලෝක සත්‍යයට කළේ අපි ජීවත් වෙනකොට ලෝක සත්‍යයට මොන විදියටද කටයුතු කළේ? ඒ විදියටම පින්වතුනි අබමල් රේණුවකවත් වෙනසක් නැතුව ඒ ආකාරයෙන්ම අපට ලැබෙනවා. දස පාරමිතාවෙන් පළවෙනි පාරමිතාව තමයි අපි මොහතකට කලින් සම්පූර්ණ කළේ දාන පාරමිතාව. එහෙනම් මේ දාන පාරමිතාවේ යථාර්ථය තමයි කර්ම ඉවර කිරීම. අපට දුක තියෙන්නේ කොහෙද පින්වතනි? කායික වශයෙන් මානසික වශයෙන් වෙන කොහේ හරි දුකක් අපට පවතිනවද? මේ ලෝකේ කායික දුක මානසික දුක ඇරුණාම වෙන මොකවත් නැහැ. අසවලා මට ගැව්වා, අසවලා මට තුවාල කළා, මගේ ඉඩම ගත්තා, ගේ ගත්තා, මගේ දරුවා අරගෙන ගියා. මේවා කායික දුක පින්වතනි ස්වාමී මේ මේ විදියට මට නිନ୍ଦා අපාස කළා අසුවලා නිසා මගේ සතුට නැති වුණා ප්‍රීතිය නැති වුණා වස්තු අයින් වුණා මේවා මානසික දුක එහෙනම් මිනිසත් භවයේ අපට දුක් දෙකක් තියෙනවා කායික වශයෙන් විඳින දුක මානසික වශයෙන් විඳින දුක මේ හැම දුකක්ම නිරෝධ කරන්න තියෙන එකම පාරමිතාව දාන පාරමිතාව දරුවා පිළිබඳව ඇයි අපි බලාපොරොත්තු තියාගන්නේ ලොකු වෙලා උස මාත් වෙලා අම්බ කරලා අපට කන්න දෙයි බොන්න දෙයි මල මුත්‍රා පිට වෙනකොට අපි හොදායි පිළිස පිරිසිදු කරයි අලුතෙන් ඇඳුම් අඳවයි කෑම කවලා අපිට පවංගායි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒ දරුවා අපට තටා කියලා යනවා කිසිම උපස්ථානයක් ලැබෙන්නේ එක මොහොතක් කණ්ණාඩිය දිහා බලලා ප්‍රශ්නයක් අහන්න අපේ අම්මා තාත්තට අපි ඒ දේ කළාද නෑනේ පින්වතනි තරුණකම ලැබෙනකොට අතපය ශක්තිය වෙනකොට අපේ ජීවිතය අපි තීරණය කළේ නැද්ද নানা ප්‍රකාර පංචකාමයන් පිනවන්න අපි පෙළඹුණේ නැද්ද එහෙනම් අපේ දෙමව්පියන්ට අපි බෙදුවේ මොන හැන්දෙන්ද අපේ දරුවෝ සම්පත් අපිට බෙදන්නේ ඒ ඇන්දෙන්මයි පින්වතනේ කර්මය වෙනස් කරන්න තථාගතයන් වහන්සේටවත් බෑ එහෙනම් මේ සියලෝම දේවල් ධර්මානුරූපී වෙනවා නම් අපට තියෙන්නේ දාන පාරමිතාව තුළින් බලාපොරොත්තු නැතුව කායික වශයෙන් මානසික වශයෙන් දුක් කරදර කම්කටොළු ඇති කරන හැම දෙයක්ම අත්හැරලා නිදාස් වෙන්න නිරෝධ වෙන්න පින්වතුනි මේ ලෝකේ ඉපදිච්ච නැති තැනක් නැත්නම් අම්මෙක් තාත්තෙක් වෙච්ච නැති කෙනෙක් නැත්නම් මේ ලෝකේ බොම දාණය කරපු වලදාපු තැනකුත් නැත්නම් හැමතැනම ඉපදිලා හැමතැනම මැරිලා හැම කෙනාම කසාද බැඳලා ලෝකේ හැමතැනම ගෙවල් අදලා හැම බින් අංගලකම වපුරලා පින්වත්නි තාම අපිට මේ ගී ජීවිතේ කලකිරුණ නැහනේ තවත් මුණුබුරා බරනකොට අපිට කිරි එරෙනවා මිනිබිරිය බරනකොට කිරි එරෙනවා දරුවා දැක්කේ නැත්නම් පැය 24 අපට සාංකාවෙන් උණ ගන්නවා ගෙවල් දොරවල් වල වලට ගියේ නැත්නම් වෙන කොහෙකින් හිටියත් නිින්ද යන්නේ වැසිකිලි කැසිකිලි යන්නේ නැහැ. අපට මොකද්ද එකක් වෙලා ඇයි මේ බිත්ති වලට බැඳිලා මේ ගොඩ නැගිලි වලට බැඳිලා මේ මිනිස් කය වලට බැඳිලා තවත් කොච්චර කාලයක් මේ විදිහට ජීවත් වෙන්නද? අපි තවත් කොච්චර කාලයක් මේ සසරේ දුක් විඳින්නද පින්වත්නි? අපට මේ භද්‍ර කලාපේ හම්බුණ අපේ වාසනාවට කකුසඳ කොණාගම කාශ්‍යප කියන තථාගතයන් වහන්සේලා තුන්නමකගේ ශාසනය අපට බැරි වුණා නිවන් දකින්න. අඩුපාඩු අඩු ගොඩ පංචකාමයන් වලට තියෙන කාම ඡන්දයේ තියෙන විපතක මාත නිසා අපි මේවා පිනෝ පිනෝ හිටියා සසරෙන් නිමා වෙන්න වැඩ කළේ නැහැ තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය අපට පින පෑදුනා කුසලයේ පෑදුනා ditta ධම්ම වේදනීය කර්මයක් වශයෙන් අපේ නිවන් මාර්ගය දැන් අපට ඇයෙනවා එනම් පින්වත්නි අසකන දිව නාසයේ සමසිත පිනවන්න ගින් කර්ම ඇති වුණා ඒ කර්ම නිසා උත්පත්ති යටවත්තා උත්පත්ති නිසා දැන් අපි දුක් විඳිනවා වෙනවා ජීවත් වෙන්න. එහෙනම් සලායතන වලින් කර්ම හැදෙන එක නවත්තන්න. ඇස කන දිව නාසය සමසිත පිනවන්න එපා. ඇයි ලස්සන දේවල් බලන්නේ? ඇයි මීරි දේවල් අහන්නේ? රසවත් දේවල් කන්නේ? හිතුවක්කාර කමින් ඇසිරෙන්නේ? තරහා දේවල්, ලෝභ දේවල්, රාග දේවල් ඉතන්නේ. එහෙනම් ආයතනය පිරිසුදු කරගෙන මේ ක්ලේශ ධර්මයන් නිරෝධ කරගෙන මේ භවයේ අවසාන භවයේ කරගන්න පුළුවන්කම තියෙනවා එහෙනම් මේ පින්වතුන් මේ දාන පින්කමෙන් කරගත්තේ තමන්ගේ භවයට කරගත්තා වූ අවසාන පින්කම. එහෙනම් මේ ඇයෙන්නේ අවසාන ධර්ම දේශනාව. එහෙනම් අපි දන් දෙනකොට හැමදේම අත්තරින්න දෙන්න ඕනේ. හැමදේම නිරෝධ වෙන්න දෙන්න ඕනේ. අපිට මේ ධර්මයේ ඇයෙන්න අපිට මේ මිනිසත් බව දීපු අපේ දෙමව්පියෝ ඉන්නවා නම් සසරේ කොහෙරතනක ඉපදිලා අපි වඩන ගුණධර්මයක් තියෙනවා නම් අපි ප්‍රත්‍යක්ෂ කරන මාර්ගඵලයක් තියෙනවා නම් අපිට මිනිසත් භවයේ දීපු ඒ අයට මේක ඒක අනුමෝදන් වෙන්නේ නැද්ද? අපි නංගම් කියලා අනුමෝදන් කරන්න අවශ්‍ය නැහැ පින්වතුනි. අපි එක යාපත්තලයක් කරලා බලන්න මිය පරලෝකීය සතර પરම්පරාවට මේ පින් අනුමෝදන් වෙනවා. එක අයපත අයපතක් කරලා බලන්න හොඳ ලස්සනට ජීවත් වෙන දෙමව්පියෝ මිය පරලෝකයෙන් ඒගොල්ලෝ പ്രേත භූත ලෝකවල ඉපදෙනවා. එහෙනම් අපි පව් වැඩ කෙරුවාම පව් වැඩ කරන්න අපිව බී කරපෝ දෙමව්පියන්ට සාපයක් වෙනවා. හොඳ වැඩ කෙරුවාම අපිව හොඳ වැඩ කරන්න බී කරපු දෙමව්පියන්ට ආශිර්වාදයක් වෙනවා. කරනවා. එහෙනම් අපි දෙමව්පියන්ට ආදරේ නම් අපි දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න කැමති නම් ඒගොල්ලෝ හරියත් බෝධියෙන් පිරිනුවම් පාන්න අපි කැමති නම් ඒකාන්ත වශයෙන්ම යාපත්තට කරන්න ඕනේ. පංචශීලයේ රකින්න ඕනේ. සමාජයට ආදර්ශයක් වෙන්න ඕනේ. සෑම මොහොතක් ගානේ ಗುಣධර්ම වඩන්න ඕනේ. ඒක තමයි දෙමව්පියන්ට ආදරේ තියෙන දරුවෙක් මේ ලෝකේ කරන දේ. එහෙම නැත්නම් අවස පිළිනු වෙන දේ, එට උදේට විසිකරන දේ ගෙනල්ලා සංඝ සතු කොට පූජා කරලා මේ පින් ටික දෙන්න අර කට්ටිය පරලෝකේ යවන්න ඕනේ මේ ලෝකේ යවන්න ඕනේ දිව්‍ය ලෝකේ යවන්න ඕනේ කියලා එක එක ඒවා පතනවා නම් පින්වතුනි ඒක දෙමව්පියන්ට ආදරය කරන එකක් නෙමෙයි සැබෑටම දෙමව්පියන්ට ආදරේ නම් එයා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මට මේ භවයේ රාත් වෙන්න මිනිසත් බව දීපෝ දෙමව්පියෝ මේ කුසලයෙන් නිවන් දකිත්වා කියනකොට සාදුකාරයක් ඇයෙනවා දිව්‍ය ලෝකේ ඒ දෙවියා චුත වෙලා රාත් වෙලා පිරිනවම් පානවා එහෙනම් දෙමව්පියන්ට ඇත්තටම අපි ආදරේ නම් මේ භවයේ ಗುಣධර්ම වඩනවා උත්තරී මනුෂ්‍ය ධර්ම වඩනවා මේ තරම් ಗುಣ වඩන්න මට මිනිසත් භවයේ දීපෝ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා කියනකොට බ්‍රහ්ම ලෝකෙන් සාදුකාරයක් එනවා ඒ ඉන්න අපේ දෙමව්පියෝ මේ පින් අනුමෝදන් වෙලා අනාගාමි වෙලා එහෙනම් බලන්න පින්වතනි සෑම තප්පරයක් ගානේ සිල් ආරක්ෂා කරලා දෙමව්පියෝ ගොඩ දාන්න පුළුවන් සෑම මොහොතක් ගානේ අපට ಗುಣධර්ම වඩලා අපේ දෙමව්පියෝ යාමකට ගන්න පුළුවන් සිල් රැකලා ಗುಣ රැකලා භාවනා කරලා ඒ පින් අනුමෝදන් කරන්න වත්කමක් නැතුව අවස පිළින වෙන ව්‍යංජන ටික දීලා පින් ඉල්ලනවා නම් අපි මොනතරම් දුර්වලද කියලා කල්පනා කරලා බලන්න පින්වතුනි ඒ නිසා තමයි දානයේ ගොඩාක් ගැඹුරු මට්ටමක් අපි සාකච්ඡා කරන්නේ දානංච ධම්මචර්යාච කුසලස්ස උපසම්පදා අත්තරින් හැමදේ තුළින් කුසල් නිස්පාදනය කරන්න ගේ මට කරදරයි ඒක අත්තරින්න අත්තරලා සාදුකාරයක් දෙන්න මිනිස්සු ආයි අනේ මෝඩ පින්වත මේ ගේ ජීවත් වෙන්න තිබිච්ච එකම වාල මේක අත්තරලා සාදුකාර දෙන්නේ ඇයි මේ වගේ ලස්සන ගයක් අදලා හොඳට ටයිල් කරලා කැටපැනල් දොරවල් දාලා මේක අත්තරලා කියලා සිත ගන්න මේ ಗುಣධර්මය වඩන්න මට අවස්ථාව දීපෝ. ඒ දෙමව්පියන්ටයි සාදුකාර දුන්නේ. අද මිනිස්සු වළං කට්ටක් අත්තරින්නේ නැහැ. වැරෑලි වෙච්ච රෙදි කෑල්ලක් දන් දෙන්නේ ඒත් මේ තරම් ලස්සන ගයක් අදලා කිසිම බලාපොරොත්තුකින් තොරව මේක අත්තරින්න පුළුවන් මානසිකත්වය ලැබුණා. මේ තරම් ಗುಣ වඩන්න මට කිරි දීලා මිනිසත් බව දීපෝ. ඒ දෙමව්පියන්ට මේ ගුණය අනුමෝදන් කළා. මේක කුසලයක් කොට පූජා කළා කියනකොට ඒ දිව්‍ය ලෝකෙන් අම්මා තාත්තා මේකට මේක ඌලගෙන ඉන්න බෑ. ඒ දෙවිවරුන්ගේ කයවල් වෙවුලනවා. මම බී කරපු මේ දරුවා මේ තරම් ප්‍රඥාවන්ත උනේ කොහමද? මා මේ ලෝකේ කොහේ ජීවත් වෙලා හිටියත් මේ පින් අනුමෝදන් කරලා මාව ගොඩ දාන්න මෙයා දක්ෂ වුණා මේක වෙන්නේ නැති මාතා පිතු උපට්ඨානං කියලා කියන්නේ අම්මට තාත්තට උපස්ථාන කරන්න කියලා කිව්වේ නිවන් දකින්න උපස්ථාන කරන්න කියනක අන්න මගේ දරුවා සියලෝම දේවල් මනසින් අත්තර අත්තර ඒක තුලින් ලෝකෝත්තර ධර්මයේ දැක දැක මේ ගුණේ වඩන්න අම්මා තාත්තා මට මිනිසත් භවයේ දුන්නා මේ වගේ සත්පුරුෂ ගුණ ධර්මයේ තේරුම් ගන්න අම්මා තාත්තා මට මිනිසත් භවයේ දුන්නා දුන්නා. පාණාතිපාතා රැකගන්න අම්මා තාත්තා මිනිසත් භවයේ දුන්නයි කියලා. රකින රකින හැම විනයක් සීලයක් ගානේ දෙමව්පියන්ට උපත්තාන කළා. ඥාතින්ට සංග්‍රහ කළා. නිවන් දකින්න සුදුසු හැමෝටම මේ පින් අනුමෝදන් කළා. එයා කවුද? කුසල් නිස්පාදනය කරන ආයතනයේ කළමනාකර අධ්‍යක්ෂක වෙලා මේ සෑම නාමයක් රූපයක් තුළ එයා කුසල් නිස්පාදනය කරනවා. හැමතැනම කුසල් නිර්මාණය කරලා හැමෝටම බෙදෙනවා කුසල් නැතුව තාම දුක් විඳිනවා ආ මේක අරගෙන යන්න කියලා මළුවලට දාලා පුරෝ පුරෝ දෙනවා කුසල් වැඩි වෙලා එයාට එහෙනම් මේ ලෝකේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන හැමෝටම කියනවා කවුරුත් කුසල් පුරන්න එපා මම දෙතිස්මා තලයෙන් කුසල් වඩන ක්‍රමවේදය දැක්කා ආයතන අයතුලෙන් පැය 24ම කුසල් වඩනවා කුසල් දැන් පිටිරිලා වහන් දානවා ඒ නිසා මේ කුසල් අනුමෝදන් කරගෙන කට්ටිය ඉන්න ඉන්න තැන් වලින් අරියත් බෝධියෙන් පිරිනවම් පාන්න කියලා ලෝක සත්‍යයට ගාථාවකින් ආරා ආරාධනා කරනවා බලන්න පින්වතුනි අපට අපගේ ජීවිත කාලය පුරාම මේ ලෝකේ ඉන්න සෑම සත්වයකම නිවන් දක්වන්න මේ කුසලයේ උත්පාදනය කරගන්න පුළුවන් වෙලා මේකට සතපාක්වත් ඊදම් වෙන්නේ මේක කොහොමද කරන්නේ හැම දෙයක්ම අත්හරින්න මම මෙතන වාඩි වුණා හේතු වෙන්න පාසු නිසා එහෙනම් මට මැදින් වාඩි වෙන්න බෑ හේතු වෙන්න බැරි නිසා එහෙනම් මේ අවස්ථාව තව කෙනෙකුට දෙනවා හේතු වෙලා සුවසේ ඉන්න ඒ ස්ථානය පූජා කරලා අත්හැරලා ඒක කුසලයේ පසෙන් අනුමෝදන් කරනවා මේ බුද්ධ ශාසනයේ රාත් වෙන්න කැමති අය මේ කුසලයේ අනුමෝදන් කරගනිත්වා. ඒ වගේම තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට නැකිටිලා යන්නේ නැහැ. කලබල වෙන්නේ අනිත් අයට මේක බාධාවක්. බොහොම ඉවසීමෙන් කටයුතු කරනවා. මේ ඉවසීමෙන් අනිත් අයට මම උදව් කළා ධර්මයේ ශ්‍රවණය කරන්න. මේ කුසලයේ බලය මේ සම්බුද්ධ ශාසනයේ නිවන් දකින්න කැමති අයට අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරනවා. එහෙනම් මගේ ජීවිත කාලය පුරාම මම මිනිසත් භවයේ ජීවත් වෙන සෑම සෑම තප්පරයක් ගානේ මම ගත කරන සෑම සෙනෙයක් ගානේ මේ ලෝක සත්‍යයේ සිතට කයට දුක් නොදී ජීවත් වෙනවා නම් ඒ සෑම තප්පරයක්ම කුසලයක් පිනක් පින්වතනි එහෙනම් මේ ලෝක සත්‍යයට දුක් නොදී ජීවත් වෙලා සෙනෙයක් සෙනෙයක් ගානේ මේ සම්බුද්ධ ශාසනයට මේ කුසල අනුමෝදන් කරන්න මේ පින් අනුමෝදන් කරන්න තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනේ රාතන් වහන්සේලා පිරෙන්නට ඕනේ අනාගාමි ප්‍රඥාවතුන්ගෙන් පිරෙන්නට ඕනේ මේ සම්බුද්ධ ශාසනය 28 බුද්ධ ශාසනය තුළම ශ්‍රේෂ්ඨම ශාසනය බවට පත් කරන්න ඕනේ. තථාගතයන් වහන්සේ 2600න් පිරිනොම් පානවද මේ භද්‍ර කලාපය පුරාම ජීවමාන වෙනවද කියන වගකීම දැන් අපට තියෙනවා. එහෙනම් අපි අකුසල කර්ම කරනකොට, පාප කර්ම කරනකොට, දුස්සීල වෙනකොට, පංචකාමයන් පිනකොට මේ බුද්ධ ශාසනය ඉවරයි පින්වතුනි. තථාගතයන් වහන්සේ බලාගෙන ඉදදී පිරිනොම් පානවා. ඇයි ಗುಣධර්ම නැත්තම් මාර්ගඵල ලාභින් නැහැ. මාර්ගඵල ලාභින් නැත්තම් නැත්තම් කිසිම තැනක සද්ධර්මය ඇෙන්නේ සද්ධර්මය නැත්තම් බුද්ධ ශාසනය නෑ පින්වතුනි. එහෙනම් අපි බුද්ධ ශාසනය රැකගන්න ಗುಣධර්ම වඩන්න ඕනේ. මාර්ගඵල වලටපත් වෙන්න ඕනේ. ඒ අනුමෝදන් කරන පින් කුසලයේ බලයෙන් මේ සම්බුද්ධ ශාසනය ලැබෙන්න ඕනේ. එහෙනම් තථාගතයන් වහන්සේ රැකගන්න අපට අවස්ථාවක් ලැබිලා මේ සම්බුද්ධ ශාසනයට ආරක්ෂාව සපයන්න අවස්ථාව ලැබිලා මේ ලෝක සත්‍යයට නිවන් ලබා ගන්න සද්ධර්මය රැකගන්න අවස්ථාව ලැබිලා එහෙනම් මේ දානංච ධම්මචර්යාච කුසලස්ස උපසම්පදා කියන තථාගත පණිවිඩය තුලින් අපට අපිට විශාල වැඩක් කරගන්න පුළුවන්කම ලැබුණා වාගේ ශාසනය හරියට විශාල කටයුත්තක් කරගන්න පුළුවන්කම ලැබුණා. එහෙනම් මේ අවබෝධයේ ප්‍රඥාව අපි නිතර නිතර සිහි කරන්නට ඕනේ. මේ ධර්ම දේශනාව අපේ සිත් නැමැති කෙතේ වපුරාගෙන නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මේ ලබාපු මිනිසත් භවය අවසාන භවය බවට පත් කරන්න මේක කමඨාණක් වශයෙන් වඩන්න. මේ ලෝකේ අල්ලා ගන්න අල්ලා ගන්න. එයා භූතයේ පෙරේතයේ බයිරේ කියලා නැවත නැවත ඉපදෙනවා. අත්තරින් අත්තරින් එයාට ඉපදීමේ අයිතියත් ඇත්තරිලා එයා නිවනින් සැනසিলা මේ සසරෙන් එතර වෙනවා. එහෙනම් හැමදේම අත්තරලා මේ දානය තුළින් අපට ditta ධම්ම වේදනීය කර්මයක් පරිසම් දුන්නා. මේ ජීවිතේ මේ මිනිසත් භවයේ නිවන් දකින්න අවසාන මංගල සූත්‍රය අපට ආගන්න පුළුවන්කම ලැබුණා. මේ මිනිසත් භවයේ කෙලෙස් ටික නිරෝධ කරන්න කමඨාන ලබා ගන්න පුළුවන්කම තිබුණා. එහෙනම් මේ කමඨාන නිතර නිතර වඩමු. මේ මිනිසත් භවයේ පුරාම මේ ධර්මය නැවත නැවත මෙනෙහි කරලා මේක පුරුදු කරමු. එහෙම කරලා මේ භවයේ ඉතුරු වෙලා තියෙන ආයස කාලය තුල ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිණිවන් පාන්නට අවශ්‍ය කටයුතු සිද්ධ කරගනිමු. එනම් මේ ධර්මයේ තුලින් අපි කරගත්තා වූ කුසල ආනිසංස ධර්මයෝ පින් ආනිසංස ධර්මයෝ මේ දාණය තුලින් නිස්පාදනය කරගත්තා වූ පින් ආනිසංස ධර්මයෝ කුසල ආනිසංස ධර්මයෝ අපගේ සංවර භාවය කාලයේ ශ්‍රමය වියදම් කිරීම තුලින් අපි ඇති කරගත්තා වූ කුසල ආනිසංස ධර්මයෝ පින් ආනිසංස ධර්මයෝ සෑම ධර්මයක්ම අපේ දෙමව්පියන්ට ඥාතින්ට මිත්‍රයන්ට අපි සියලු දෙනාට මේ පින්කමට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට මේ භවයටම අනුමෝදන් වේවා මේ පින්කම සම්බන්ධෙච්ච සියලෝම දෙනා මේ භවයේම අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කුසලානිසංස පින්ආනිසංස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න